ඉතින් ඒට ප්‍රධානම හේතුව තමයි අපේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ තුල පවතින ඒ දහම් ගැටලු ප්‍රශ්න විසඳාලන්නට අදාළ ධර්මඥානය සහ ඒ කරුණු මනාලෙස ඔබට ඉදිරිපත් කිරීම. ඉතින් අද දවසේ අපි මේ පිළිබඳව පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ සිරිත් පරිදි ඔබේ මගේ දහම් ගැටලු විසඳාදීම සඳහා මේ ධම් සභා මණ්ඩපයේ වැඩම කර සිටිනවා කලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති දුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, කර්මස්ථානාචාර්ය, අපේ කල්යාණ මිත්‍ර, අතිපූජනීය නිර්හවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ අපේ හාමුදුරු ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්න අපේ හාමුදුරනේ. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ විශේෂයෙන්ම භික්ෂු ජීවිතයක සරල පැවැත්මට ඒකාන්ත වශයෙන්ම උපකාර වෙන කර්යා ධර්ම පද්ධතියක් හැටියට හැඳින්විය හැකි වටිනා අංග 13ක්. ඒවත් කෙලස් දුකාංගයන් පිළිබඳවයි අද අපි කරුණු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සාකච්ඡාවේදී අපි ඉදිරියේදී බලාපොරොත්තු වන එක දුතාංගයක් එක දවසකට සීමා කරලා සාකච්ඡා කරන්න. ඒ ඒ දුතාංගයන්ගේ ස්වභාවය කොහොමද? ඒවා සමාදන් වෙන්නේ කවර ආකාරයෙන්ද ඒවා සමාදන් වූ කෙනෙකුට ලැබෙන ප්‍රතිලාභේවත් ආනිසංස මොන වගේද කියන කාරණා පිළිබඳව අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම ගිහි පින්වතුන්ට මේවා ගලපාගත හැකි ආකාරය ගැන සාකච්ඡා කරන වගේම තෙලස් දුතංගයන් සමාදන් වෙන යම් ස්වාමින් වහන්සේ නමක් ඔබට මුණ ගැහුමොත් ඔබ කවර ආකාරයකින්ද උන්වහන්සේ හමු වී හැසිරිය යුත්තේ කියන එකත් දිහි බෞද්ධයන් විදියට ඔබ දැනගත යුතු වෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කරන්න තමයි අද අපි බලාපොරොත්තු වෙන්නේ. අපි හාඳුනේ අපි ඉසිසෙල්ලාම ධුතංග කියන පදය විස්තර කරලා ධුතංග පිළිබඳව සමාලෝචනයක යෙදෙමු. ධුතංග කීයක් තියෙනවද කියන එක අවධාරණය කරගමු. තෙරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ සංගකිත්ති ස්වාමීන් වහන්සේ අද විසුන් වහන්සේලා හැටියට අපට ඉතාම වැදගත් මාතෘකාවක් තමයි අපි සාකච්ඡාවට බඳක් කරන්නේ දුතාංග ස්වාමීන් වහන්සේ මේ දුතාංග කියලා කියන්නේ ඇත්තටම දුතාංග කියන වචනේ තේරුම අපි කල්පනා කරලා බැලුවොත් දුතාංග කියලා කියන්නේ දුතා සංගාන දුතාංගාන. කියන්නේ දූතයාගේ අංග දුතාංග. දූත කියලා කියන්නේ ඒක මහා ප්‍රාණ දායන නේද? මහා ප්‍රාණ දායන. එතකොට සාමාන්‍යයෙන් මේ මේ අංග සමාදන් වෙච්ච කෙනා තමයි මෙතන දූත කියලා කියන්නේ දූත කියලා කියන්නේ. එතකොට දුත කියන එකේ ප්‍රධානම තේරුම තමයි ස්වාමීන් වහන්සේ මේ කෙලෙස්. කෙලෙස් කම්පා කරනවා කියන අර්ථයෙන්. දැන් අපි සිල් සමාදන් වුණාම අපි සීලයක් දැන් අපි විත්වක් හැටියට නම් උපසම්පදා සීලය දරා ගන්නවා. සාමණේර විත්වක් නම් සාමණේර සීලය දරා ගන්නවා. එතකොට මේ සීලය සීලෙන් කෙරෙන්නේ කයයි වචනයයි දෙක ඉක්මෝන එක. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ මේ සමාදන් වෙච්ච සීලය උපමට්ටම් වෙන්න. සීල විසුද්ධියක් බවට පත් වෙන්න අනිවාර්යෙන් මේ අල්පේච්ඡතාවගේ ಗುಣ දිනු වෙන්න ඕන. එහෙමයි. අල්පේච්ඡතාවගේ ಗುಣ දිනු නැත්නම් මේ සීලය පරිපූර්ණ සීලයක් වඩටපත් වෙන්නේ නැහැ. කොටින්ම කිව්වොත් නිවන් පිණිස උපකාර වෙන සීලයක් වඩටපත් වෙන්නේ නැහැ. එහෙමනම් මේ සමාදන් වෙච්ච සීලය සෝභමානවත් කරගන්නට ඒ වගේම ප්‍රතිඵලදායක කරගන්නට තමයි විශේෂයෙන් මේ දුතාංග සමාදන් වන්නේ. හරියට අපි හඳුනන දැන් මෙහෙම කිව්වොත් දැන් අපි අර සාමාන්‍ය ගෘහ ජීවිතය ගත කරන ගොඩක් අය සුදු රෙදි එහෙම හොදලා ඉවර වෙලා තවත් පවිත්‍ර වීම සඳහා නිල් ආදී වගේ පවිත්‍රකාරක එකතු කරනවා වගේ වැඩක්. ඔව්. ඒකම සාමනාසේ අපේ බොහෝ ගිහි පින්නතුලට හොඳටම තේරෙන්න සාමනාසේ තුටි දේ උපමා වුණත් ඒක හරියම වැදගත්. එහෙම. මොකද අපි සුදු රෙදි හොදලා ඒතර ඒක බෙබලීම සඳහා තමයි නිල් දාන්නේ. එහෙම. ඒ වගේ තමයි මේ ශික්ෂාපද සමාදන් වෙලා ඒ සීලේ සෝභමානවත් වෙන්න තමයි විශේෂයෙන්ම ඥාල්පේත ආදී ගුණ ඇති කරගන්න විශේෂයෙන්ම කෙලෙස් විභාරින්න දැන් පැවිදි ජීවිතයේක මූලිකම බලාපොරොත්තුව තමයි සබ්බ දුක්ඛ නිස්සාර නිබ්බාන සත්‍ය කරණත්තා. එහෙනම් සියලුම දුක් නැති කරලා මේ නිවන සාක්ෂාත් කරන්න කැපවෙච්ච ජීවිතයක් තමයි ස්වාමීන් පැවිදි ජීවිතය කියලා කියන්නේ. එහෙම. ඒතකොට කම්පා කරනවා කියන එකෙන් අදහස් කරන්නේ කම්පා කරනවා සොලවනවා කියනවා වගේ එකද? සොලවනවා කියන එක ඇත්තටම ස්වාමීන් දැන් මේ අපි ගත්තොත් දැන් මේ කම්පාව කියන එක කෙලෙස් වලින් අපිව කම්පා කරන්නේ. එහෙම සාමාන්‍ය. දැන් මෙතන දැන් කෙලෙන්නේ ස්වාමීන් අපේ හිතෙහි යෙදෙන මේ සීලයේ ආනුභාවයෙන් ඒ වගේම අල්පේක්ෂතාදී ගුණ බලෙන් අර කෙලෙස් නැති කරලා ගන්නවා. විද්වංශනය කරන්න. එහෙම කම්පන කම්පා කරලා දාන්න ඒකාන්තයෙන් මෙම දුතාංග උපකාර වෙනවා. දැන් මම මෙහෙම කිව්වොත් හරියද? දැන් ඔන්න තියෙනවා මේ ලොකු වෘක්ෂයක් මහ ගහ තියෙනවා ඒක ඇතුළට කිඳා බහැපු මුල් තියෙන පොළොවේ විසිරීලා ගිහිලා තියෙන මුල් තියෙන ගහක්. ඉතින් මේ ගහ තදින්ම කිඳා බහැලා තියෙන නිසා ලේසියෙන් කම්පා වෙන්නේ නැහැ. ඒක හොල්ලන්න බෑ. ඒතර කවුරු හරි කෙනෙක් ලොකු බල ශක්තියක් ගෙනල්ලා මේ ග්‍රහය හොල්ලලා දැම්මොත් අර තියෙන මුල් කැඩිලා පොඩි පොඩි මුල් කැඩිලා මුදුන් මුල විතරක් තියෙන තත්ත්වයකට ගත්තොත් අපේ හන්දරනේ ඊට පස්සේ කාලෙක ගලවන්න ලේසි. ඒ වාගේ දැන් මේ දුතාංග වලින් කරන මේ කෙලස් මුල් කඩා දැමීමක් ප්‍රධාන මුල් වලට අමතරව අතුරු මුල් කඩලා දාලා ගලවන්න පහසු කර ගැනීමක්ද කියන එක. ඔව් ඇත්තටම සානත් ඒක පැහැදිලිවම දැන් අපි සාමනහන්සේ කියපු කතාව 100ක් හරි. දැන් බලන්න අපි මේ සතර සංවර සීලය ගත්තත් සාමනහන්ස දැන් ප්‍රාතිමොක්ඛ සංවර සීලයෙන් ඇත්තටම ශික්ෂාපද ටිකක් දෙනවා මෙන්න රකින්න. හැබැයි ශික්ෂාපද වලින් විතරක් සැබෑම හික්මීම ඇති වෙන්නේ නැහැ. මොකද අපි දැන් ශික්ෂාපද ටික හොඳට ආරක්ෂා කරන ගමන් ඇහෙන් රූප බල බලා කෙලස් වගුරුනවා නම් ඒක එතන කෙලස් ගොඩක්නේ. අපේ අඳුර කියන්නේ කායික වාචසික සංවරය ඇති කරගත්ත පමණින්ම හැබැයි සංවරයක් නෑ. මානසික සංවරයක් මානසික සංවරයක් ඇත්තටම කයයි වචනය දෙක සංවර වෙනකොට මානස මනසත් ඒකාන්තයෙන් සංවර වෙනවා. කය වචනය සංවර කරගත යුත්තේම මනස සංවර කර ගැනීම සඳහා නේද අපේ. පැහැදිලිවම සම්මත. එතකොට සම්මත දැන් මෙන්න මේ කියපුව මේ කෙලෙස් කම්පා කරන කෙලෙස් විභාරින මේ ක්‍රම ක්‍රමවේද 13කට තමයි ඇත්තට මේ දුතාංග කෙලෙස් දුතාංග කියලා කියන්නේ. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් මේ දුතාංග ධර්ම තියෙනවා 13ක්. ඒ තමයි පාංශකූලිකාංගය, පිණ්ඩපාතිකාංගය, ඊළඟට ම්ම් දීචීවරිකාංගය චිත්තේ චීවරිකාංගේ සපදාන නාරිකාංගේ ඊළඟට ඒකාසනික ඒකාසනිකාංගය පත්තපින්නිකාංගය කල්පත්තාබත්තිකාංගය අරණ්‍යකාංගය ඊළඟට ස්වාමීනාග තවත් තියෙනවා රුක්කමූලිකාංගය ඊළඟට අභෝකාශික අභෝකාශිකාංගය සෝසානිකාංගය ඊළඟට යථා සංගතිකාංගය සහනවල අවසාන එක තමයි මේ සදේ කාණ්ඩය. එතකොට මෙන්න මේ කියන දුතාංග දැන් සමහරලාට ගිහි පින්නතිකුට හිතේ හරි පුදුම දේවල් තමයි මේ ප්‍රතිපදාවේ මේ ඒ වෘත ධර්මත් මේ ධර්මය තුල තියෙනවා කියලා සමහරව හිතනවානේ දැන් මේ වෘත කියන ඒවා මේ වෙනත් ආගම්වල නැත්තම් එහෙමයි දැන් මට අහන්න හිතුන එකක් තමයි අපේ හඳුරන්නේ දැන් ඒ වගේ මේ මේ දුත සමාදා දුතාංග සමාදානය කියන්නේ මේ වෘත සමාදන් වීමක්ද එහෙම නැත්නම් මේ අත්කිලමතානුയോഗයට නැඹුරු වීමක්ද බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම ආර්ය සත්‍ය අවබෝධයට බාධක ධර්ම දෙකක් අන්ත දෙකක් ඇටියට කාමසුකල්ලිකාන යෝගය සහ අත්කිලමතාන යෝගය අනුදැන වදාලා තියෙද්දි දැන් මේ කාමසුකල්ලිකාන යෝගයෙන් අතිශයින්ම බැහැරවීම අනුක්‍රමෙන් අත්කිලමතාන යෝගයට අනුගත වීම වෙනවාද කියන එකක් අපි අවධානය කරගත යුතුයි අපි. එතන අත්ත කිලමතාන යෝගයට යන තරම් මේ දෙයක් නෙවෙයි. චරතම අන්තගාමී වෙන්නේ නැහැ. චරතම අන්තගාමී වෙන්නේ නැහැ. හැබැයි පැවිදි ජීවිතේ සාර්ථක වෙන්න සම්හත් අත්‍යවශ්‍යයි නේ මේ අල්පේච්ඡතාවය. ඒ වගේම මේ සැහැල්ලු පැවැත්ම. ඊළඟට මේ ලැබිච්ච දෙයකින් සතුටු මේක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. දැන් අපිට ඒක හොඳට තේරෙනවා ආර්ය වංශ දේශනාවේදී උගන්වන්නෙම ලැබිච්ච තීවරයකින් සතුට වෙන්න. ලැබිච්ච පින්ඩපාතයකින් සතුට වෙන්න. ලැබිච්ච සේනාසනයකින් සතුට වෙලා භවනාව සාර්ථක කරගන්න. ඒවන අපිට මේකෙන් තේරෙනවා මේ අල්පේච්ඡතාදී ගුණ කොච්චර අවශ්‍යද මේ පැවිදි ජීවිතය සාර්ථක කරගන්න කියලා. දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත්තාම උන්වහන්සේ පුදුම තරම් ඒ අල්පේච්ඡ කම කියන එක ඊටාම ඉහළින්ම අපේ සරුවත්යන් වහන්සේ තුල තිබුණා. අපේ මේ දුතංග ආරක්ෂා කිරීම තුලත් ඒ අල්පේච්ඡතාදී ಗುಣධර්ම දිනු වීමයි සිද්ධ වෙන්නේ කියන එක අපි හඳුර පැහැදිලි කරන්නේ. දිලියොම් සම්හංශ දැන් අපි සීලේ සීල සමාදන් වුණාම මේ දුතාංග වලින් තමයි සංසල්පේච්ඡතාදී ಗುಣ දිනු වෙන්නේ. එහෙමයි. ඒක දැන් අපිට දැන් බලන්න දැන් අපි මේ දැන් මේ අපි එකින් එකට ඉදිරියේදී කතා කරනකොට තේරෙයි දැන් මේ සාමාන්‍ය මේ දුතාංග වලින් කෙරෙන්නේ පුදුම තරම් දැන් පළවෙනි එකකට පාංශකෝලිකාංගේ පාංශකෝලිකාංගේ ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ මේ අපිට මේ දායකව පූජා කරන දැන් නොඑක් නොඑක් තැන් වලින් අධිකව ලැබෙන සිවුරු පාවිච්චි කරන්නේ මේ කොහරි පාරේ කොහෙද දාලා තියෙන සිවුරක් පාවිච්චි කරලා එතන ಗುಣ වැඩෙනවා එහෙම ඊළඟට තුන් සිවුර විතරක් පාවිච්චි කරනවා ඒතර බලන්න තුන් සිවුර විතරයි පාවිච්චි කරන්නේ බික්ෂුන් වහන්සේ නමකට ඕන තරම් සිවුරු ලැබෙනවා නමුත් මේ දුතාංගේ සමාදන් වෙච්ච බික්ෂුව තුන් සිවුර පමණමයි පාවිච්චි කරන්නේ ඒකේ දැන් ගිහේකට උනත් මේ අල්පේක්ෂතාදී ගුණ තියුණු කරන එක සම්බන්ධ ඒ ගිහි ජීවිතේ සාර්ථක කරගන්නත් ඒ වගේම ධර්ම මාර්ගය සාර්ථක කරගන්නත් ලොකු උපකාරයක් වෙනවා. එහෙනම් අපි හන්නේ මේ දුතංග සමාදාන් වෙලා ආරක්ෂා කර ගැනීම තුළ වික්ෂෝතකගේ චරිතය තුළ වර්ධනය විය යුතු ගුණාංග සමුදායක් ගැන සඳහන් වෙනවා. අපි අඳුර සීපත් කළසේ අප්‍රිච්ඡතාව, සන්තුෂ්ඨිතාව, සල්ලේකතාව, සුභරතාව, ඒ වගේම පවිවේකතාව, අපචේතාව, විරයාරම්භතාව සහ අපකිච්ඡතාව සහ සල්ලාහුකතාව කියලා ධර්මයේ සඳහන් කරලා තියෙන අපි හඳුරන්නේ වචන මාලාවක්. අපි එකින් එක පොඩ්ඩක් කෙටියෙන් විග්‍රහ කරගත්තොත් අපිච්ඡතාව කියලා කියන්නේ මොකද්ද? ඔව් ඇත්තටම අපි හඳුන්නේ <clears throat> අල්පේච්ඡතාව කියන්නේ මේ සැහැල්ලු පැවැත්ම. එහෙනම් අල්පේච්ඡතාවය කියන එක. ඒ කියන්නේ ලොකු කැමැත්තක් නැතිකම කියන එක. ගොඩාක් දේවල් වලට කැමැත නැති කියන එක නේද අපි හඳුනන්නේ. ඔව් පැහැදිලිවම සාමනාංශ. එතකොට ඒ කියන්නේ අර මේකේ ප්‍රතිවිරුද්ධතාවය තමයි මහිච්ඡතාවය. මහිච්ඡතාවය. හැම දෙයකම ගොඩාක් ඇති වෙන ආශා ආශාවන් බහුභාණ්ඩික හැම දෙයකම එන කැමැත්ත. ඒක මෙතන සාමනාංශ බහුභාණ්ඩික භාවයක් නෙවෙයි. බොහෝම මේ තමන්ගේ මේ ජීවිතේ පවත්න්න ඒ අවශ්‍ය දේ පමණයි. පමණයි. ඉතින් බොහොම සැහැල්ලුවෙන්. ඊපස්සේ ලැබෙන සිව්පසෙන් යැපෙන්න පුළුවන් හැකියාව. යැපෙන්න පුළුවන් හැකියාව. ඒක එතකොට මේ අල්පිස්තාවයේ කියන කියනකොට බොහෝ අයට මතක් වෙන එක පාරම මේ ස්වාමීන් වහන්සේලා මේක අපිට නෙවෙයි මේක ස්වාමීන් වහන්සේලාට තියෙන දෙයක් කියලා. නමුත් ඇත්තම විචුවකට අල්පේක්ෂාව අල්පේක්ෂතාවය තාම හොඳයි. හැබැයි ගිහි පින්නතෙකුට උනත් මේ අල්ප අල්පේක්ෂතාවය පුරුදු කර ගැනීම මේ අපි තා ඉක්මනින් මේ නිවන් ගමන සාක්ෂාත් කරගන්න උපකාරයක් වෙනවා. අපි අහන්න මට එකක් අහන්න ඕනේ. මේ දැන් බොහෝ දෙනා කියන කතාව තමයි හාමුදුරුවෝ වුණාම අල්පේච්ච වෙන්න ඕන. ඒ වුණාට බලන්නකො හාමුදුරුවෝ ඉන්නේ මාලිගා වගේ තැන්වල හොටෙල් වගේ තැන්වල ඉන්නේ. ආදී වශයෙන් උන්වහන්සේලා පරිහරණය කරන සීනාසන පිළිබඳව හෝ එහෙම නැත්නම් උන්වහන්සේලාගේ සිගුරු පිළිබඳව උන්වහන්සේලා වළඳන දානය ගැන ආදී වශයෙන් සඳහන් කරන අවස්ථාවල් තියෙනවා. එතකොට අපි හාමුදුරනේ අල්පේච්ඡතාවයෙන් ඉන්න කෙනෙකුට සිටිය යුත්තේ ගහක් මුලමද එහෙම නැත්නම් ගල් වෙනකමද අල්පේචතාවය පන්සලක හොඳ සේනාසනයක පුරුදු කරන්න බැරිද? සම්නස් ඕක දැන් බොහෝ දෙනා බාහිරින් දකින දෙයක් නේ. දැන් අපේ සේනාසනයක් වුණාම බොහොම පිරිසිදුව බොහෝ දෙනාට බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙන ආකාරයෙන් සකස් කරගෙන ඉඳීම සමහරව හිතන්නේ මේක මේ බහුභාණ්ඩික ස්වභාවයක් කියලා. නමුත් දැන් මම දන්නවා මම අපි දෙනම දැන් මේ සාකච්ඡාව කරන නිසා මම මේ කියන්නේ දැන් ඇත්තටම අපි ධර්ම දේශනා කරනකොට ඉතින් පරිස්කාර නොඑක් නොඑක් දේවල් ලැබෙනවා. ලැබුණත් සම්හාංශ දැන් අපි ඒ ලැබෙන දේවල් සියල්ලම ඉතින් අපේ අර පබ්බිකස් උපකාරාණ පුණ්‍යාන කියලා ධර්මයේ සඳහන් වෙනවානේ. එහෙනම් පැවිද්දාටත් මේ පැවිද්ද කරගන්න පින අවශ්‍ය කරනවා. ඉතින් හොඳට පින් තියෙන පැවිද්දන්ට ඉතින් ඇත්තටම මේ සිව්පස්සේ ගොඩක් ලැබෙනවා. ඉතින් ඒ පැවිද්දා දැනගන්න ඕන එය භාවිතා කරන විදිහ පිළිවෙල. එතකොට දැන් ඒ පැවිද්දාට ලැබෙන අන්තික ස්වාමීන් වහන්සේ මතක තියාගන්න ඕන පැවිද්දෙකුට ලැබෙන දේ තමයි ස්වාමීන් වහන්සේ මේ ලෝකයේ තියෙන ධාර්මිකම දේ. දැන් පැවිද්දෙක් ධර්මය දේශනා කරලා දැන් අපි කියන ධාර්මික වස්තුවෙන් දන් දුන්නම මහත්ඵලයිනේ. එතකොට ධර්මයේ සඳහන් වෙනවා යම් කිසි කෙනෙක්ට ලැබෙන ධාර්මිකම වස්තුව තමයි ශ්‍රී සද්ධර්මය කියලා ලැබෙන පරිස්කාරය. ඒකට ඒක අපි කිසියම් පරිස්කාරයක් බලාපොරොත්තු වෙන යටත් පිළිසින් සාදුනාදයක්වත් බලාපොරොත්තු නොවේ. පිරිසිදු හිතින් අපි බණක් කියලා. මේ බුදුබණනේ කියන්නේ. අනේකාගේ හිත තුල රාග ద్వේෂ මොහ අවසන්නේ නැතුව නැතුව සමනය කරලා සමනය කරලා ලැබෙන ඒ දහම් පඬුර තමයි ලෝකයේ තියෙන ධාර්මික වස්තුව. ඉතින් ඒක වික්ෂුන් වහන්සේලා හැටියට ඒක නැවත අපි ඒක දන් දෙන්න අපිට අවස්ථාව ලැබෙනවා නම් අර මට මතක් වෙනවා අපේ කඩවැද්දේ සම්දිස්වාමීන් කියන කතාවක් මේ මේ පැවිද්දන්ට ලැබෙන දේවල් හරියට ගන්ධ හත්යාර ලැබෙන දේවල් වගේ. ගන්ධ හත්යා කියන්නේ ඔය හිමාල වනයේ ඉනවලු ග්‍රාමයේ මහා ඇත්තේ ඒ ඇතා ගොම දානකොට හරි සුවඳයිලු. ඉතින් මිනිස්සු ඇවිල්ලා ඒ ගොම අරගෙන යනවා මොකද මේ තරම් මේක සුවඳ හින්දා. ඉතින් ඒ වගේ කියනවා මේ පැවිද්දෙකුට ලැබෙන දේ හරියට පෙරිලා පෙරිලා දැන් අර දැන් ගිහියෙකුට ධර්මයේ දන්නති කෙනෙකුට ලැබෙනකොට ඒවා තණ්හා දිට්ඨිමාන වලින් ගොඩක් ගැහිලා කෙලෙස් කඳු ගැහෙනවා. නමුත් පැවිද්දෙකුට යමක් ලැබෙනකොට දෙන්න තමයි කල්පනාව. දැන් අපි හිතමු පරිත්‍යාග පුරුදු කරලා තියෙන ස්වාමීන් වහන්සේ මන් දන්නවා ලැබෙන පරිස්කාර සියලුම දේවල් ඒවට අමතරවත් තව නොයෙක් තුලාභාර පූජා ආදී වශයෙන් විවිධාකාර විදිහට පූජාවන් ඒ ලැබෙන දේන් Tamanට ලැබිච්ච පිනකට ලැබිච්ච දේ තවත් ඒක ඒ පින සෝමමානවත් කරගන්නවා. එතකොට බලන්න සමහරවිට කොච්චර වටිනා දෙයක්ද නේද? ධාර්මික වස්තුවක් අපි මේක හිතුවේ නැතුවට අපිට ලැබෙන්නේ ධාර්මිකම වස්තුව. අපි මේ රාග දේශ මොහ අවුස්සලා ගන්න දෙයක්වත් ඊළඟට වෙන මිනිස්සු රවට්ටලා ගන්න දෙයක්වත් බලෙන් ගන්න දෙයක්වත් වෙන අයථාක්‍රමයකින් මේ සමාජයේ තියෙන විදිහට ගන්න දෙයක්වත් අපිට ධාර්මිකම ලැබෙනදී අපි නැවත දන් දෙනවා. එතකොට ඒ තුළින් ස්වාමීන් අර බාහිරට පේනවානේ මේ ස්වාමීන් වහන්සේ මෙච්චර තියෙනවා අච්චර තියෙනවා නමුත් උන්වහන්සේ ඒ දැන් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ හිටියේ. ඉතින් හැබැයි උන්වහන්සේ එතන බදාගෙන හැම ඉන්න ස්වභාවයක් නැහැ. අපිච්චතාවේ පරම සංකේතයේ හැටියට හඳුන්වන්න පුළුවන්. පරම සංකේතයේ හඳුන්වන්න පුළුවන්. ඒක බලන්න උන්වහන්සේ ජේතවනාරාමයෙන් වඩිනකොට අර ප්‍රියාපත්බර කියන්නේ අත බොහොම කිසිම පැවිද්දෙකුට තියෙන උන්වහන්සේ තුන් සිවුරයි පාත්‍රය ගන්නවා මහත් පාගමනේ වැඩම කරනවා. ඒ තියෙන අවස්ථාවේ එහි නොඇලී නොකැටි පරිහරණය කළා දාලා යන්න වෙනවනම් ඒ වෙලාවෙම දාලා යන්න. දාලා යන්න පුළුවන්. ඒකෝ දැන් ඇත්තට පැවිද්දෙක් වුණාද අපිට අපි පැත්තෙන් ගත්තොත් අපිට දැන් අපි ඉන්න විහාර ඉතින් ওই ලොකුවට දැන් මිනිස්සුන්ට පේන දෙන්නේ අපි ලස්සනට ධාතු මණ්ඩලයක් විහාරයක් හදලා තියෙනවා. ඉතින් එතනට ගියාම මිනිස්සු හිතනවා මේ මාලිගාව වගේ එහෙමනේ දැක්කම. නම් ස්වාමීන් වහන්සේලා මේ පරිහරණය එහෙම නැහැනේ. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ තව එකක් ඉතින් ඒක අපි හඳුනන්නේ බැලුවොත් දැන් පන්සලක් හොඳට හදනවාය කියන එකෙන් වැඩි ප්‍රයෝජන ගන්නේ දායකයෝමනේ. ඒ කියන්නේ ධර්මශාලාව හොඳට පහසුවට තියෙනවා නම් දානශාලාව පහසුවට තියෙනවා නම් අනිත් ඒවා වැසිකිලි කැසිකිලි හොඳට තියෙනවා නම් ඒකෙන් බහුතරයක් ප්‍රයෝජන ගන්න. දැන් ආමුදුරෝරු ගිහලා ශාලාවේ හැමතිස්සෙම 365 දවසේම සැතපෙලා ඉන්නව නෙවෙයි. අන්තික ස්වාමීන් වහන්සේ මේ ඔය වැරද්ද යම්කිසි කෙනෙක් ඔය කෝණයෙන් බලන්න ගත්තොත් ගේ පින්නතෙකුට කුසල් සිත් නම් ඇති කරගන්න බෑ. එහෙම. දැන් ওই පැත්ත අපි බලන්න බොහොම කල්පනාවෙන් සිහින්න ඕනේ. හිතන්න ඕන දෙයක්. අනික බිතුන් වහන්සේලාගේ පැත්තෙන් ගත්තොත් දැන් අපි අපේ ජීවිතය අපි දන්නවා දැන් අපි අපේ ස්ථසේනාසනවල වැඩ ඉන්නවා. නමුත් අපි විවේකී අපි හදා ගන්නවා අපි දැන් සමහර වෙලාවට අපිට පුළුවන් ස්වාමීන් වහන්සේ නමක් ඇටියෙද ඉතින් පින්න පාතිකව ටික කාලයක් ජීවත් වෙනවා. අපේ ಗುಣධර්ම අපි දිනු කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ තුලින් අපිට මේ අල්පේක්ෂතාදී ගුණ හොඳට දිනු කරගන්න පුළුවන්. හැබැයි බාහිරට පේන එහෙම 아무තු සැප ජීවිතයක් වික්ෂුන් වහන්සේ නමක් එහෙම බහුභාණ්ඩික ජීවිතයක් ගත කරනවා ටිකක් අඩුයි සමහර අවස්ථා තියෙනවා නැත්තේ නෑ. එතකොට දැන් මේ මේ මේ වාගේ තෙලස් දුතාංගයන්ට අනුගතව වාසය කිරීම තුළ මේ අල්පේච්ඡතාවය දිනු කරගන්න පුළුවන් වගේම ලදදී සතුටු වීම හැකියාවත් ඇති වෙනවා. ඔව්. ඇත්තටම සාමාන්‍ය සන්තුෂ්ඨතාවය. අපි සන්තුෂ්ඨතාවය ගැන කතා කරොත් අද මේ ලැබිච්ච දේකින් සතුටු වීම කියන එක අද මේ ලෝකයේ නැති දෙයක් වගේනේ. දැන් අපි ගත්තාම මේ කිසිම මිනිස්සෙක් Tamanට ලැබෙන දෙයකින් සතුටු වෙන්නේ නැහැ. යථාලාභ සන්තුෂ්තිය. යථාලාභ සන්තුෂ්තිය. ඒක උදෙන් පැවිද්දෙක් වුණාම ඒ පැවිදි ජීවිතේ සාර්ථක කරගන්න සමනක ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න ඕනේ. අපි හිතමු දාසනීපයකට සතුමදුරක් තියලා තියෙනවා, අරලුක් තියෙනවා. හැබැයි අර අරලු ගෙඩියෙන් නැපෙන්න පුළුවන් කෙනාට ඒ කොතර ඒ ලැබිච්ච දේ අර තියෙන දේ වටිනා දේකුත් තියෙනවා නමුත් අරළු ගෙඩියෙන් පවා යපෙන්න පුළුවන් නම් ඒ දේ අරගෙන සතුට වෙන්න පුළුවන් නම් අන්නේ ජීවිතේ හරි සාර්ථක ජීවිතයක්. අපි හන්නේ එතකොට මට තව ප්‍රශ්නයක් ඇති වෙනවා දැන් කාට හරි උවමනා වෙන දේ නෙවෙයි දැන් අපි මේ අරලු ගැන කතා කරපු දැන් අරලු කෙනෙකුට උවමනා නැත්තම් ඒ උවමනා නැති දෙයක් එයාට ලැබෙනකොට එයා ඒ තුලින් සතුටු විය යුතුද අරලුම විය යුතු නෑ අපි හඳුනන වෙනත් දෙයක් අපි හිතමු. අනවශ්‍ය දෙයක්. එයාගේ පරිහරණයට අනවශ්‍ය දෙයක් එයාට ලැබෙනවා. එතකොට මම යථාලාභ සන්තුෂ්ටිය කියලා මේ මට ඕන නැති දේ ලැබුණා ඒ කමන්නේ කියලා ඒකෙන් සතුටු වෙනවද? එහෙම නැත්නම් ඒකෙන් සතුටු වෙන තව කෙනෙක් ඉන්නවා කියලා දැනගෙන ඒ දේ ඒ කෙනාට දීලා Tamanට අවශ්‍ය දෙයක් ලබා ගැනීමට අනිත් අය දැනුවත් කිරීම වරදක් නැද්ද? ඔව් දැන් ඇත්තටම ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නේ මට තේරුණා. දැන් හැබැයි මම අදහස් කරේ ස්වාමීනාත අරලෝයි චතුමදුරයි ගත්තාම චතුමදුරුම් ප්‍රණීතයි. එහෙමයි. එතකොට මේ මේ දෙකම අපි හිතමු උදරාබාධයකට දෙකම වැඩගත්. මේ දෙකෙන් අපි හිතමු උදරාබාධි සුවපත් වෙනවා කියන්නේ. චතුමදුරෝලිමු සුවපත් වෙනවා, අරලෝලිමු සුවපත් වෙනවා. එතකොට එයාට ප්‍රණීත දේ තමයි චතුමදුර. චතුමදුර ගන්න නැතුව අර අරලු ගෙඩියමුත් සුව වෙනවා නම් ඒ අරලු කුඩු ටිකෙමුත් සුව වෙනවා නම් ඒ අල්පේච්ඡතාවයේ ගුණ හොඳට දිනු කරපු කෙනා අර අරලු කුඩු ටික තමයි ගන්නෙ. කෙනෙතර ඒ තරම් ඒ අල්පේච්ඡා ඒකෙන් යාට සතුට වෙන්න පුළුවන්. දැන් අපි හිතමු දැන් දැන් අපි යන්නේ ගැනීමද තියෙන දැන් දෙන එකද තියෙන. දැන් ඔන්න චතුමදුර එක තැන මේසේ එක තැනක චතුමදුර තියලා තියෙනවා එක තැනක අරලු තියලා තියෙනවා. තෝරා ගැනීමට ඒ අදාළ හාමුදුරන්ට අවස්ථාවක් තියෙනවා. එහෙම එහෙම අවස්ථාවක්ද අපි හඳුරු කියන්නේ. එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් පිළිගන්නන තැනක කවුරු හරි සතුව තියනවා සතු මඳුර එකක්, තව කෙනෙක් සතුව තියනවා අරළු එකක්. එතකොට සතු මඳුර එක පිළිගන්නන්න එනකොට නෑ නෑ මට අරලුවක තිබ්බාම ඇති කියලා ගන්න එකද ඔව් නෑ අතරම සානත එතනදී අපි දැන් අපි කවුරුහරි පිළිගන්නන්න දෙනවා එතන කිසිම අඩුවක් නෑ සතුමදුර අඩුත් නෑ අරලුව අඩුත් නෑ ඒ වගේ අවස්ථාවක පිළිගන්න එක නෙවෙයි මම මෙතන කියන්නේ. අපි හිතමු ලොකු සේනාසනයක විශාල සංඝ පිරිසක් ඉන්නවා. හැබැයි චතුමදුර පුංචි බෝතලයක තියෙන. දැන් මේ විසුණුමහේ කල්පනා කරන අනේ මේ විසුණුම මම මේ චතුමදුර ගත්තොත් මේ අනිත් අයට මදි වෙනවා. මදි වෙනවා. ඒ නිසා මම මට දැන් මේ දෙකටම මේ අරලුත් තියෙනවා මේ අරලු කෑල් තියෙනවා මේ සතු මధుරක් තියෙනවා ඉතින් මගේ මේ උදරාබාධෙට මේ දෙකම හොඳයි ඉතින් මම අර අර මුලින් ආපු වික්ෂාර සතු මధుර ගන්න නැතුව අර අරලු කෑල්ල ගන්න යල්පෙච්චතාවය නිසා. සහ කරුණාමෛත්‍රිය කරුණාමෛත්‍රිය අර පොඩි නමලට කැමති ඇතිනේ මේ මේ සතු මధుර වළඳන්නේ මම ඒක ඉතුරු කරනවා. මේකෙන් මම සෑහෙනවා කියලා සෑහීමකටපත් වෙනවා දැන් අපි අත්ගත්තොත් ගෙදර කම්මා කෙනෙක් වුණත් එහෙම ස්වාමීන් වහන්සේ දරුවන්ට ස්වාමියාට මේ කන්න දීලා සමහරකට ගම්වල ඔය කෑම අඩු කාලවල අම්මා තින් අන්තිමට තින් ඉතුරු වෙන දෙයක් යම්මක් කෙනෙක් කන්නේ. ඒ වගේ සානස මෙතනදී තියෙන මේ අල්පේච්ඡතාවය. ඉතින් සන්තුෂ්ඨතාවයේ ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න පුළුවන් පිටක් තියෙන්න ඕන. දැන් බලන්න දැන් පැවිද්දෙකුට ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න බැරි නම් මහානකම සාර්ථක කරගන්න බෑනේ. දැන් යන යන තැන සතුටු ලැබෙන දේෙන් සතුටු වීමද අඩු ගානේ ඒ ලැබෙන දේ අකමැති දෙයක් නම් ඒ දේ ගැටි නොසිටීමත් ඒකට අදාළ වෙනවද අපි හඳුනනවා. ඔව් පැහැදිලි. Taman සතුටු වෙන දේ නෙවෙයි Tamanට ලැබෙන්නේ. අසතුටු වෙනවා. එතකොට මේ ගුණය පුරන කෙනෙක් Taman අකමැති දෙයක් ලැබෙන වෙලාවේ ඒකට ප්‍රතිවිරෝධතාව දැක්විය යුතුද? එහෙම නැත්නම් ඒ තුල Tamanගේ ඊවසීමේ ගුණය පුරුදු කරන එකද නේද? අතරම දැන් අසතුටෙන් අපිට අපි හිතමු ඒ වගේ Taman අකමැති දෙයක් ලැබෙනකොට. එහෙමයි. යථාලාභ සන්තුෂ්ටිය කියලා ඉවස ගන්න ඕනද? පැහැදිලිවම සාමතේ. එතනදී Tamanට දැන් අපි හිතමු ඒ අවස්ථාන රූපියද අපි ඉන්න පාතේ වදිනවා. ඉන්න පාදේන සලු ආහාරයක් ලැබුණා. ඒතර උන්වහන්සේ දැන් වළඳන්න ඕනේ. අනන්තින් දෙයක් නෑ මම ප්‍රත්‍යක්ෂයක් නුවනේ මේ ලැබිච්ච දේ. කියලා උන්වහන්සේ ඒ ආහාර වළඳනවා. වළඳන්නේ බැරි දෙයක් ලැබුණොත් අපහන්නේ. ඒ කියන්නේ මේ දැන් නීරස නොගලවන එහෙම නැත්නම් ශරීරයට අපත්‍ය දෙයක් ඔව් අප්‍රත්‍ය දෙයක් වගේ ලැබුණොත් දැන් උන්වහන්සේට ඒක වළඳුවොත් තමන්ගේ රෝගාබාධයත් එක්ක උස්සන්න වෙනවා නම් උන්වහන්සේ ඉතින් බොහොම සැහැල්ලුවෙන් ඒක ඉවත දාන්න ඕනේ තමයි ඒ ඒකත් එක ගැටෙන්න යන්න හොඳ නෑ. හ්ම් එහෙමයි. මම අනිත් ප්‍රශ්නේ තමයි අපි හන්නේ දැන් නොගැලපෙන සතුටු විය නොහැකි දෙයක් ලැබුණොත් එය ද්වේෂ සහගතව ප්‍රතිචාර දක්වලා කියන්නේ නැතුව මම මේක මේක මට ගැළපෙන්නේ මගේ සෞඛ්‍යයට හොඳ මදි ඒක මට වෙන දෙයක් දෙන්න කියලා යෝජනා කිරීම යථාලාභ සන්තුෂ්ටියට බාධාවක්. ඔව් පැහැදිලිවම සානස් දැන් ඇත්තටම අපට ලැබෙන ලැබෙන අපිට අකමැති දේවල් ඕන තරම් ලැබෙනවා ලැබෙන ලැබෙන හැමදේම පාවිච්චි කරන්න ඕන කියලා දෙයක් නැහැ නේ එහෙම. එතකොට අපිට අප මෙතන තියෙන සමය ලැබුණත් නොලැබුණත් නොගැටී ඉන්න පුළුවන් නම් අන්න ඒක තමයි මෙතන තියෙන විශේෂම වටිනාම දේ. එතකොට සාමාන්‍ය සතුට සැහැල්ලුව ඉතින් අපිට හොඳට තේරෙනවා මේ සැහැල්ලුව හරියම අවශ්‍යයි මේ යථාර්ථය කරා යන කෙනෙකුට. දැන් බලන්න මේ සන්තුට්ඨිය, මේ සන්තුට්ටි ගුණය දැන් අර මහා ආරියවන් සූත්‍ර දෙක මම නැවත මතක් කරන්නේ. ඉතින් ලැබිච්ච සිවුරකින් සතුට වෙන්න නෙමෙයි මෙතර මහා මහා ආරියවංශ දේශනාව ගන්නන්නේ. ලැබිච්ච සිවුරකින් දැන් බලන්න සිවුර හොඳ නැහැ කියලා සිවුර හොයලා මේක හොඳ නැහැ මේක රස නැහැ අරක හොඳ නැහැ ඔය ආදි වශයෙන් ඒකම හොය හොයා යන්න ගියොත් සම්මස් උන්වහන්සේගේ මහානකමක් හරියට කරගන්න බෑනේ. අපි අනේ දැන් මේ අපේ අද දවසේදී අපි මේ පාංශුකිලිකාංගය ගැන සාකච්ඡා කරන නිසා මෙන්න මේ සන්තුට්ටි ගුණයත් එක්කම මේ පාංශුකිලික අංගය ගලපලා කරුණ ඉදිරිපත් කළොත් මම හිතනවා වඩාත් යෝග්‍යයි කාලකල්පනාකරණයටත් එක්ක කියලා. මේ පාංශුකිලිකාංගය කියන්නේ මොකක්ද කියන විස්තර කරලා ඒ තුල කොහොමද අපි හන්නේ මේ සන්තුෂ්ඨිතාවය ඇති කරගන්න කියන එක. ඔව්. ඇත්තටම සමහර පළවෙනි දුතාංගය තමයි මේ පාංශකෝලිකාංගය. එහෙමයි. එතකොට මේ පාංශකෝලිකාංගය කියන එක අපි තේරුම අපි ගත්තොත් පාංශු කියලා කියන්නේ සාමාන්‍ය පස්වලට. අපි හිතමු ආරේ තියෙන පස්, කසල ගොඩේ තියෙන පස්, ඊළඟට සොහොනේ තියෙන පස්. මෙන්න මේ පස් උඩ ඊළඟට පාංශු කූල. කූල කියලා කියන්නේ සම යුර වගේ අපි හිතමු දැන් ඒ පස් උඩට නිකන් යුරක් වගේ හිටින්න මතු පිටින් මොකක් රෙද්දක් දාලා යනවා. එහෙම. රෙද්ද දැන් අර උදාහරණයකට ගත්තොත් අර මේ භූම දානවල දැන් මේ දවස්වල ගොඩක් භූම දානයේ දාදාහනයේ කතා වුත් වෙනවනේ. පොළවේ යමක් වලදා මේ දේහ වලදාලා පස් වලින් වැහුවාම ඒ ටික උඩ පොළොව මතු පිට අර ඉවුර වගේ සිටින අමාරේ එහෙම එහෙම වගේ කොහොම හරි ඒ වගේ පස් ගොඩක නිකන් කසල ගොඩක දාලා තියෙන රෙදි කෑලි ඒක සාමාන්‍යයෙන් පරණ වෙන්න පුළුවන් අලුත් වෙන්න පුළුවන් දැන් සමහරලාට පාංශකෝලය නියම පාංශකෝලය කියලා කියන්නේ ඉස්සර කාලේ කෙනෙක් මරුණාම රෙදි කෑල්ලක ඔතලා මිනිහ ගිහින් දාන කැලේට. එහෙමයි. දැන් කාලේ වගේ ලොකු මංගල උත්සව තිබුණේ නැහැ. මංගල උත්සව තිබුණේ නැහැනේ. එතකොට ඒ රෙදි කෑල්ල දැන් මිනිහක් කොතලා ගිහින් දැම්මට පස්සේ සම්පූර්ණ අපවිත්‍ර වස්ත්‍රයක්. ඒ වස්ත්‍රය සමග දැන් පස් ගෑවිලා ඉතින් ඒක අපවිත්‍ර කියන්නේ පාංශුකුල වස්ත්‍රය කියලා. පාංශුකුල වස්ත්‍රය දැන් අපි දැන් අද කාලේ නම් අපි පාංශුකුල වස්ත්‍රය හැටියට ගන්නේ හරිම පවිත්‍ර වූ සුදු පාට රෙදි කෑල්ලක්. රෙදි කෑල්ලක්. අපි නන්දර මේ පාංශුකුල වස්ත්‍රයක් අර පාංශුකුල වෙලාවේදී පූජා කිරීමේ අදහසක් මතක කරලා ඇයි එහෙම සුදු රොටි කෑල්ලක් අද කුඩේ ඇත්තටම සංසය ඒකම තමයි ඒක දැන් විකාශනය වෙලා ඇවිල්ලා දැන් ඔය පාන්සි කූලෙම තමයි අද කාලේ මේ පාන්සි කලුත්ම රෙද්දක් කඩෙන් අරගෙන අපි පාන්සි කූලයක් හැටියට පූජා කරන්නේ ඒකට අපි කාටවත් දොස් කියලා වැඩක් නැහැ මේ කාලයා කියන්නේ මේ ඒ වෙනස් වෙලා තියෙන හැටි ඉස්සර මලමිනියට අන්දන්නට පාවිච්චි කරපු රෙදි කෑල්ල දැන් එහෙම අන්දන්නේ නැතුව සාමාන්‍යයෙන් හාමුදුරන්ට පූජා කරනවා කවුරු හරි පාන්සි කූල පාංශුක්ලිකාංගය අනුගමනය කරන ස්වාමීන් වහන්සේ නමක් හිටියොත් ඒ තුලිනුත් සිවුරක් සකස් කර ගන්නට හැකියාව තියෙනවා කියන අදහසින් අපි අහන්නේ. ඔව්. ඒ අදහස සාන්නක දැන් හැබැයි ටිකක් වෙනස් වෙලා තියෙනවා. එහෙමයි. දැන් මොකද පාංශුකුල සිවුරක සාමාන්‍යයෙන් තියෙන නීතිමාලාව තමයි සංඝ සතු කරලා පූජා කරන්න බෑ. එහෙමයි. පාංශුකුල වස්ත්‍රයක් දැන් අද අපි පාංශකූලයකට ගිහිල්ලා පාංශකූල වස්ත්‍රය අපි සංඝසතු කරලා පූජා කරන්නේ. ඉතින් ඒක වෙන ආනිසංශයක්. ඒක අංගගන්න ආනිසංශයක් තියෙන ඒ වස්ත්‍රයක් පූජා කරපුවාම. මොකද පාංශකූල කියන එකේදී සංඝසතු කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. යටත් වෙනසෙන් මේ අතටවත් යන්න පුළුවන් කමක් නැහැ. ඒ පාංශකූල වස්ත්‍රය. දැන් කවුරු හරි අතට ගෙනලා පූජා කරොත් බිම තියන දෙයක් හරි අහුරලා දුන්නොත් ගන්නවනම් ඒක පාංශකූල චිවරයක් බවට පත් වෙන්නේ නැහැ. දුතාංගය ආරක්ෂා වීමක් වෙන්නේ නැහැ. දුතාංගය ආරක්ෂා වීමක් වෙන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් දැන් මේකෙදී අපි තේරුම් ගන්න ඕන මේ පාංශද පස් ඒ වගේ අපවිත්‍ර තැනක ඔය දාලා තියෙන ඔය මිනිහක් ඔතක එකක් හරි ඊළඟට දැන් ඔය ගොඩාක් වස්ත්‍ර තියෙන සම්මාසය සඳහා අවශ්‍ය කරන වස්ත්‍ර රෝගීන්ගේ මේ ශාරීරික ඕජස් පිහදාලා දාපුවා ඊළඟට ගිනි ගිනි අරගෙන විසි කරපු වස්ත්‍ර මිනිහෝ කාපුවා ගැබ්මල පිහදාලා විසි කරපු වස්ත්‍ර ඊළඟට හරක් කාපු වස්ත්‍ර ඊළඟට අර එහි වික්ෂු මහානකමෙන් ලැබෙන ඒ සිවරේ යන්න පුළුවන්. ඒක විශේෂ දෙයක්. දැන් අපි කෙනෙක් අර එහෙ විත්තු මහානකම ලැබෙනකොට ඉතින් බේව ලැබෙනවනේ. එහෙමයි. ඒ ලැබෙන චීවරේ ශ්‍රාවණහඳ ධර්මයේ සඳහන් වෙන පාංශකුලයක් හැටියට ගන්න පුළුවන්. ඒ ලැබෙන තමන්ට යුද්ධයෙන් පිනකට ලැබෙන එකක් නෙමෙයි. ඒකත් පාංශකුලයක් හැටියට ඒ ඒ දරාගෙන ඉන්න විත්තුවට ඒ චීවරයක් පාංශකුලයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපි මේක දැන් බොහෝ දෙනාට තේරෙන විදිහට කතා කරොත් Eh, මේ පාංශුකූලිකාංගය සමාදන් වෙච්ච භික්ෂුව ස්වාමීන් වහන්සේට eh, ගහපති දාන චීවරම් පටික්කිපා පටික්කිපාමි eh, පාංශුකූලිකාංග සමාදියාමි කියලා මේක සමාදන් වෙනවා. මේ දැන් ඒක මේ කොයි කොහොමද සමාදන් වෙන්නේ අපේ අන්දරනේ දැන් දැන් සිවුරක් දැක්කා රෙදි කෑල්ලක් දැක්කා ජරා ගොඩක තියෙනවා එහෙම නැත්නම් මලබිනියක් ඔතල තියෙනවා පාරේ පෙරි වැටිලා තියෙනවා දැක්කා ඊට පස්සේ ස්වාමින් වහන්සේ සියතින්ම ඒ රෙදි කෑල්ල අරගත්තා. ඊට පස්සේ අපි හන්නේ ඒකෙන් ඒකෙන්ම සිවුරක් මහනවද? එහෙම නැත්නම් Taman පොරවන සිවුරට ඒකෙන් කෑලි තියලා මූටු කරගන්නවද? මොකද කරන්න බෑ. නෑ සාමාන්‍ය පැත්තට පාස්කොල සිවුරේ කියලා කියන අපි දැන් දැන් අපි රෙදි කෑල්ලක් අහිඳ ගත්තා. දැන් එකපාරම රෙදි කෑල්ලකින් සිවුරක් මහ ගන්න බෑනේ. එතකොට දැන් පාන්ස්කෝලයෙන් මේ අල්පේටතාවයෙන් ඉන්න කැමති භික්ෂුව දැන් පින්නපාතේ යනවා. පින්නපාත යනකොට තැන් තැන්වල වීති වල පාරවල වල ඔයගෙ රෙදි කෑලි තියෙනවා. මේ රෙදි කෑලි ගෙනල්ලා හොදලා පැත්තකින් අරන් තියෙනවා. ඒ වගේ රෙදි කෑලි ගොඩාක් එකතු වුණාම මොන සිව්වක් මහනවා. අන්න අපි හන දැන ගන්න ඕන තව එකක් තියෙනවා. දැන් ගොඩාක් අය හිතනෝනේ එක සැරේටම අපි හන්නේ පාංශු කුල සිවුරු දුවාම මේ කිලිටි වෙච්ච පණුව ගහලා පණුව මැරිලා වේලිලා ඇලිලා තියෙන ඒවා ජරා වෙලා පැල්ලම් ගහිලා තියෙන අපවිත්‍ර දුගඳ හමනේව පොරවන එක කියලා. ඒකද අපේ හාන්දරණේ අදහස. එහෙම නැත්නම් ඒවා එහෙම තියෙන පසුබිමක තිබිච්ච ඒවා අරගෙන ඇවිල්ලා පිරිසිදු කරලා හදාගන්න එක තමයි. පැහැදිලිවම ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ පිරිස පවිත්‍රතාවය පිළිබඳව මහා වංගපාළියේ මේ පිළිවෙත් පිළිබඳව අවබෝධයක් තියෙන කෙනෙකුට තේරෙනවා මේ පිරිසිදුකම බුදුරජාණන් වහන්සේ බොහොම ඉහළින් අගය කළා. එහෙමයි. මේ අපවිත්‍ර වෙන්න කියන එකක් නෙවෙයි. මෙතන කියන්නේ සංකල්පචිතාදී අර ගුණ දැන් අර රෙදි කෑලි ගෙනල්ලා ඒවා හොදලා පැත්තක අරන් තියෙනවා. අරන් තියලා සංසිතින් චීවරයකට අවශ්‍ය බුදුරජාණන්සේ චීවරයක් අපන ආකාරයේ කියා දීලා තියෙනවා. ඉතින් ඊළඟට මේ වික්ෂු දැන් මේක සැලසුම් කරගන්නවා දැන්. එක පාරම දැන් මහාන කරපු ගමම පාංශුකුලිය වෙන්න බෑනේ. එහෙම ඒක මොකද දායකෙක් පූජා කරපු චීවරයක් තමයි තියෙන්නේ. දැන් තමන් පරිහරණය කරන චීවරය දැන් දැන් තමන් පාංශුකුල සූරක් සකස් කරගෙන ඒ තුන් සිවුරම සකස් කරගත්ත නැත්නම් එක සිවුරක් අපි හිතමු. තුන් සිවුරම සකස් කරගෙන තමන් පාවිච්චි කරන සිවුරු දැන් හොඳ සිවුරු හොඳට හොදලා පඳු ගහලා වික්ෂුන් වහන්සේලාට ඒ ඒ සිවුරු පරිත්‍යාග කළා නම් පූජා කළා නැත්නම් පඳු මඬුවක වගේ කාට හරි පාංශු කොළ වශයෙන් ගන්න ඒවත් ඕනම් පැත්තක තියලා ඒක අර ගහපති චීවරය කියලා කිව්වේ ඒකයි තමයි මෙතෙක් කල පොරවපු සරෝපු චීවරය ඒක ප්‍රතික්ෂේප කරනවා ඒක ප්‍රතික්ෂේප කරනවා එහෙම ඒක අපි හරියට ප්‍රතික්ෂේප කරන් තමන්ම අදිස්ථාන වශයෙන් එහෙම නැත්නම් තවත් භික්ෂුවක් ඉස්සරහා දෙක ඇත්තටම සාන්නක දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ නම් මේ දතාංගයක් සමාදන් වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තථාගතයන් වහන්සේ ඉදිරියේ තමයි දුතාන සමාදන් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ නැති කාලයක නම් අටුවාවල සඳහන් වන්නේ මහා ශ්‍රාවක වෙනවා නම් මහා ශ්‍රාවක. මහා ශ්‍රාවක කියන්නේ සරියුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා. එහෙමත් නැත්නම් රහතන් වහන්සේලා. ඉතින් ඔක පහළට එනවා. එහෙමත් නැත්නම් අනාගාමී ළඟට සකදාගාමී සෝතාපන්න සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් නැත්නම් බොහොම සිල්වත් ජනවත් ස්වාමීන් වහන්සේ නමක් ඒ වගේම ත්‍රිපිටක දරාචාර්යෙක් ඊළඟට එක පිටකයක් දරාගත්ත කෙනෙක් එහෙමත් නැත්නම් එක නිකායක් දරාගත්ත කෙනෙක් එහෙම නැත්නම් මේ දුතාංග පුරණ ස්වාමීන් වහන්සේ නමකුත් කවුරුවක්වත්ම නැත්නම් ධර්මයේ සඳහන් වෙනවා චෛත්‍යයට ළඟට ගිහිල්ලා බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා විහාරයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සමාදන් වෙන ආකාරයට ගහපති දාන චීවරම් පටිච්චිපාමේ පාංශකෝඩ චීවර චීවරම් සමාධියාමි කියලා ඒ භික්ෂුව සමාදන් වෙනවා. එතකොට හැබැයි සාමදාස මේ දුතාංග රැකීමේදී නැති කෙලෙස් ඇති කරගන්න නැති වෙන්නේ මේක ආරක්ෂා කරන්න ඕන. ඒක අතිශයින්ම වැදගත්. අතිශයින්ම වැදගත්. මොකද නැත්නම් මානෙ වැඩි වෙන්න පුළුවන් නේද? මානෙ අනිවාර්යයෙන් වැඩි වෙනවා. ඒක නිසා මේ දුතාංග අල්පේච්ඡතාවය හොඳට තියෙන්න ඕන. දුතාංග අල්පේච්ඡතාවය කියලා කියන සම්මත දැන් මේක කිසිම කෙනෙකුට දැන් අපි දෙනම බොහොම හිතවත්. දැන් මම දාංගය සමාදන් වෙලා ඉන්නවා නම් මම ස්වාමීන් වහන්සේට ඒක කියන්නේ නැහැ. එහෙම. ඉතින් එහෙම දැන් අපි කියන අවස්ථාවල් තියෙනවා මෙහෙම. දැන් ස්වාමීන් වහන්සේත් ඒ පැත්තට දැන් සාන්නසෙත් මේ මම සමාදන් වෙලා ඉන්න දුතාංගේම සමාදන් කරවන්න අවශ්‍යතාවයක් අවංකවම තියෙනවනේ මෙන්න මේක හරි වටිනවා. මම සමාදන් වෙලා කියන එක කෙලින්ම කියන්නේත් නෑ. ආනිසංශ පැත්ත ආනිසංශ පැත්ත වැඩි කරලා කියනවා. එතකොට සාංශ මේ දුතාංගල් පිළිතාවේ ගැනත් අපි විශේෂයෙන්ම මම හිතනවා ගිහි පින්නතුල්ලාට උනත් ඒකෙන් ලොකු පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. දැන් තමන් පාංශකෝලිකයි කියලා මේ බෝඩ් දාගෙන යන්න බෑ. එහෙම. ඒක කවුරුත්ම දැනගන්න නැති විදිහට ඉන්න ඕන. දැන් ඒක හොඳම උපමාවක් තියෙනවා සාමාන්‍ය සුන්ද කතාවක්. සිතුල් පවුලේ අයයි මල්ලේ දෙන්නම වහන වෙනවා. එහෙම. ආ බොහොම ධර්මයට පැහැදිලා දෙන්නම වහන වෙලා දෙන්නටම හම්බෙන එක කුටිය. එහෙම. මොකද මම හිතන්නේ කුටි වල ප්‍රශ්නයක් තියෙන නැති සාමනාගල වැඩි වෙලා කොහොම හරි දෙනමටම ලැබෙන එක කුටිය. ඉතින් මේ අයියා සහෝදර වැඩි මහල් සහෝදරයා මේ නේසද්දිකාංගේ සමාදන් වුණා. ඒ කියන්නේ සැතපෙන්නේ නැහැ. එහෙම. ඉරියව් තුනකින් තමයි කටයුතු කරන්නේ. නිදා ගන්න නැතුවම තමයි රාත්‍රී කාලේ ගත කරන්නේ. ඉතින් අයියා ස්වාමීන් වහන්සේ දැන් සහෝදරයන් වැඩි මහල් සහෝදරයා දැන් දතාංග සමාදන් වෙලා ඇඳේ පරයන්කයක් ගහගෙන භාවනා කරනවා. ඉතින් රෑ මධ්‍යම රාත්‍රියේ විදිල්ලක් කොටනකොට මල්ලි දකිනවා වැඩිමහල් අපේ සහෝදර හාමුදුරුවෝ මේ භාවනා භාවනාන යෝගියව ඇඳේ ඉඳගෙන ඉන්නවා. ඉතින් ඒ වෙලාවේ අයියාගෙන් අහනවා මේ මල්ලි ආමේ මේ සද්ධිකාංගේ ස්වාමීන් වහන්සේ සමාදන් වෙලා දෙන්නේ කියලා. ඒ වෙලෙම බලන්න මේ තමන්ගේ සහෝදරයාට ඒ වෙලෙම උන්වහන්සේ සැත වෙනවා. ඒ කියන්නේ දුතහංගේ කඩනවා. හැබැයි දුතහංග ධාරී කියලා කියන්නේ නැහැ. ඊට පස්සේ නැවත සමාදම් වෙන්න පුළුවන් මේ මොහොතේම. ඒ දුතංග ධාරී කියලා මානිය අවශ්‍ය ගන්නවට වැඩිය කඩලා අනතිමානී වීම වැදගත්. අන්න හරි සාමනාත මොකද මේ ಗುಣධර්ම කියන ඒවා හරියම කල්පනාවෙන් පුරන්න ඕන දන් දෙන එකත් එහෙමයි සීල රකින්න එකත් එහෙමයි භාවනා කරන එකත් එහෙමයි හැම දෙයක්ම ස්වාමීන් වහන්සේ බොහොම කල්පනාවෙන් කරේ නැත්නම් නැති කෙලෙස් අවසා ගන්න තමයි අවස්ථාව සැලසෙන්නේ අපි හඳ ගන්න අපි හිතමු මෙහෙම දැන් පාංශුකලිකාංගය දරන භික්ෂුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා කවුරු හරි දායක මහත්තයෙක් ඒ හාමුදුරු පාංශුකලිකාංගය දරනවා කියලා දැනගෙන නැතුව ඇවිල්ලා සිවුරක් පූජා කරනවා. එහෙම සිවුරක් පූජා කරනකොට අර භික්ෂුන් වහන්සේ හැසිරෙන්න ඕන කොහොමද අපේ හාමුදුරනේ? මම පාංශුකලකාංග සිවුර මේ අංගය දුතාංගය ධර්මයේ ඉඳ මට ඕ සිවුරු කැප නැහැ කියලා කියන එකද එහෙම නැත්නම් ඒක පිළිගන්නවද එහෙම නැත්නම් පිළිගන්නේ නැතුව උපක්‍රමශීලීව මගහැරද යනවද කොහොමද කරන්නේ? ඔව් ඇත්තටම සාමාන්‍ය මූලිකම දේ කියන්න ඕන ඒ පාංශුකූලික දුතාංගයේ සමාදන් වෙච්ච භික්ෂුව සිවුරක් බාරගත්ත ගමන් අර දුතාංග කැඩෙනවා. එහෙනම් සිවුරු බාර ගන්න බෑ. හැබැයි ඒ වෙලාවට බොහොම කල්පනාවෙන් මට නම් සිවුරු තියෙනවා. ඒ නිසා මේක සංඝයාට පූජා කරන්න. ඉතින් මට පුජ්‍යලිකව පූජා කරනවටත් වඩා සංඝයාට පූජා කිරීම මහත්ඵලයි. මම මේ උපාසක මහත්තයාට මේ බොහොම මේ අනුකම්පාවෙන් බොහොම අනුග්‍රහ පිණිස කියන්නේ කියලා ඒ පැත්තෙන් යාගේ හිතත් විඳන්නේ නැතුව තමන් මේ එක සිවුරක් දරන්නේ සාදු තාංගයක් දරන්නේ සාය කතා මොකුත් නැතුව ඒක බොහොම සාවධානව අපිට පුළුවන් ඒක ප්‍රතික්ෂේප කරන්න. සහ මේ ළඟ ඉන්න ආමුදුරු කෙනෙක්ව යොමු කරන්නත් පුළුවන්. මට නෙවෙයි. මේ ස්වාමීන් වහන්සේට පූජා කරන්න කියලා නේද අපි යන්නේ. ඔව් දැන් අර සාමාන්‍ය අපි කතාවකට කියනවා මේ දාන ගෙවල් වල ගියාම ආමුදුරුන්ට මොන හරි යමක් වුණා වුණාම කෙනෙක් මට ගෙනල්ලා ආවල් දෙයි පූජා කරන්න පිළිගන්නන්න කියලා කියන බැරි නම් ළඟ ඉන්න හාමුදුරුවෝ වෙන විදිහ මේ හාමුදුරන්ට කිරියොත් ටිකක් දෙන්නකෝ කියලා කියනවා. එතකොට ඒකේ අදහස දායකය දැනගන්න ඕන කියන හාමුදුරන්ටත් ඕන කියලා. නැත්නම් අර පෙන්නපු හාමුදුරන්ටම කිරියොත් දෙදලා ආපහු යන්න හොඳ නැහැ. අර කියපු හාමුදුරන්ටත් දෙදන්න ඕන අර වක්‍රාකාරයේ අපි සානසික හාස්‍යජනක කතාවක් වුණාට ඒකත් බිතුන් වහන්සේලා හොයාගත්ත හොඳ ක්‍රමයක්. ක්‍රමයක් නේද එහෙමයි අපේ. දැන් ඇත්තටම දැන් විඤ්ඤාප්තිය මට ගෙනත් දෙන්න මට දෙන්න කියලා ඉල්ලන්න බෑනේ. එහෙමයි. එහෙම අපිට කැප කරපු නැති දායකයෙක්. දැන් අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි අපට කියනවනේ ඕනම දෙයක් ස්වාමීනාන්ත කියන්න කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. අපිට එහෙම කියලා දෙනවා ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අපි දාන ගෙදරක ගිහිල්ලා ආ මට මේ අලහොද ටිකක් ගේන්න කියලා කියන්න බෑ. එහෙමයි. ඒක ඇත්තටම සාමනහන්සලා එක දැන් අද ඒක මේ විහිළුවට කිව්වට නමුත් ඒක හොඳ ක්‍රමයක්. ඒක විඤ්ඤාප්තිය ආමේන. වෙන කෙනෙකුට බෙදන්න කියලා කියන්න පුළුවන්. ඒතර මේ මේ සිවුර වුණත් ඒ විදිහට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. යොමු කරලා අර තමන්ගේ දුකන්ගේ ආරක්ෂා කරගන්න ආරක්ෂා කරගන්න පුළුවන්. එහෙමයි. ඒකත් දැන් අපි හන්නේ දැන් කවුරු හරි කෙනෙක් දැක්කොත් මේ හාමුදුරුවෝ තැන් තැන් වල ගිහිල්ලා සෝහන් පොළවල් වල වෙනත් වෙනත් තැන් වල කිලිට රෙදි එකතු කරනවා දකින්නවා ඊට පස්සේ දැකලා ඉවරලා මේ ඇවිල්ලා සිවුරක් හදාගන්න දැකලා කවුරු හරි කෙනෙක් එහෙම හාමුදුර රහසිගතව කරපු එක උනත් දැකලා මේ ඔබ වහන්සේ මේ පාසුප්ලිකාංගය ආරක්ෂා කරනවාද කියලා අහන එක මේ එක අතකින් ඒ හාමුදුරන් කරන අසාධාරණයක් වගේ නේද අපි හඳුන්නේ අර දුතාංගේ ආරක්ෂා කරගන්න සහයෝගය දැක්වේ නැතිවීම නේද එතකොට එහෙම දැනුවත් වුණාම දායකයෝ විදිහට මොන විදිහට හැසිරෙන්න ඕනද? ඔව් ඇත්තටම දායකයෝ විදිහට ওই පැත්තේ ස්වාමීන් වහන්සේ හොඳට තැනක් ඇත්තටම මේ මතු කරේ. මොකද අර මේ දායකයන්ට මේ එක එක මේ ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න කියලා කියන්නේ සංස ඇත්තටම දැන් ඔය ඔක වගේම දැන් කෙලින්ම සාමාන්‍ය ළඟින් ගිහිල්ලා අහනවා ඔබ වහන්සේ නම් සෝතාපන්නද ඔබ වහන්සේ සකදාගාමද ඔබ වහන්සේ මාර්ගඵලද මම කිව්ව ගමන් අහනවා අහනවා සෝවන් ඵලය ගැන බණ කිව්ව ගමන් ආඳුරු සෝවන් වෙලා ඉති කියලා හිතන අය ඉන්නවා එතකොට ඉතින් එහෙම හිතට හිතෙන දේවල් තියෙන ප්‍රශ්නයක් නැහැ නමුත් වික්ෂුන් වහන්සේ නමක්ගෙන් එහෙම අහන එක සම්පූර්ණ සුදුසු නැහැ සමහර වෙලාවට ඒ භික්ෂුවට ඒ ඇසීම පරාජිකාවකට පවා පොහොනා කාරණයක් වෙන්න පුළුවන්. ඒ නිසා දායක පාර්ශවයේ ওই මාර්ගඵල මේ ළඟදී ඉඳලා තමයි මේ අමුතු දෙයක් හැම කෙනාම හොයන්නේ මේ. ඒකට උත්සාහවන්ත වෙනව නෙවෙයි. කවුරු හරි මාර්ගඵල ලැබලා ඉන්නවනම් එයාව හොයාගෙන එයාගෙන් එක දැනගන්න තමයි බොහෝ දෙනා කැමැත්ත තියෙනවා. ඒ ධානා අභිඥා පවා විමසන්න යන්න හොඳ නෑ නේද? පැහැදිලිවම හොඳ නෑ ස්වාමීන් වහන්සේ. භික්ෂුන් වහන්සේගේ වහනකමට ඒක ලොකු කෙරටක්. ඒ හාමුදුරුවන්ගේ හිතේ යම් ක්ලේශ සහගත අවස්ථාවකදී ඒ හාමුදුරන්ට හිතුනොත් මං ධානාලාභියෙක් එම් අභිඥාලාභියෙක් ආදී වශයෙන් නැති දෙයක් කියන්න මාන්නයක් ඇවිදilla ලෝභයක් ඇවිලා ඒ කියන්නේ මිනිසුන්ගේ වරප්‍රසාද ලබා ගැනීම අදහසින් කියන්න ගියොත් මහරජිලා වෙන්න පුළුවන් නේද? ඒක පැහැදිලිවම සාකච්ඡා. දැන් මොකද අපි හිතමු දැන් භික්ෂුවකට බොහොම හොඳට උදව් කරන තේ භික්ෂුවට මේ කෙලස් නිවි ගමන ඒ භික්ෂුවට තේරෙන්නේ නැතිවලා සමහරලාට තමන් කැමැතිම තමන්ට ගොඩාක් සලකන දායකයා අහන වෙලාවට ඔබ වහන්සේට සමාධියක් තියනවාද? දැන් බැරි වෙලාවත් ඊළඟට ධ්‍යානයක් තියනවාද? ඉතින් නෑ කියන්නත් බෑ. ඊළඟට නැති දෙයක් දායකයා කලකිරේ කලකිරේ කියලා බය ඒක නැති දෙයක් සමහරලාට කියවුනොත් ඒක විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ඒක බොහොම කල්පනා ක්‍රමාකාරීව මේ දායක පින්නතුල්ලා දැනගන්න ඕන ස්වාමීන් වහන්සේලාගෙන් ඒ වගේ ප්‍රශ්න අහන්න හොඳ නැහැ. ඒ වගේ ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නේ මේ පාංශකූල චීවර ධාරී භික්ෂුවකගෙන් දායකයෝ නෙවෙයි ඇත්තටම ගුරුවරයවත් අහන්න සුදුසු නැහැ. ඇත්ත වශයෙන්ම. එහෙමයි. මේ පාංශකූලිකද ඊළඟට මේ භික්ෂුන් වහන්සේලාවත් එහෙම අහන්නේ නැහැ. එහෙමනම් දායක පින්නතුල්ලා ඔබ වහන්සේ මේ පාංශක උඩ සිවුරු දරනවාද ඔබ වහන්සේ පින්න පාතෙන්ද එහෙම ඒ ගුණ ධර්ම පිළිබඳව නැවත නැවත විමස විමස ඒ වික්ෂු පුරුදු කරන මේ අල්පේක්ෂතාවය මොකද අල්පේක්ෂතාවය කියන්නේ ගුණ ධර්ම වලටත් මේ අල්පේක්ෂතාවය තියෙනවා එතකොට මේ ගුණ ධර්ම අල්පේක්ෂතාවයෙන් පුරන වික්ෂුවකට අනුග්‍රහ පිණිස අපේ දායක පින්තුල දැනගන්න ඕන ඇත්තටම ඒ වගේ ප්‍රශ්න අහන්න නැතුව ඉන්න. අපි හන්නේ එතකොට මේ දුතංග දරන භික්ෂුන් වහන්සේ නමක් අන්‍යයන්ට කිසිදු ආකාරයකින් හැඟවීමක් කරන්න බැහැ නේද? හැඟවීමක් කරන්න බෑ සංස. මොකද හැඟවීමක් කරොත් එතන කෙලස් වැඩ කරනවා ඒකාන්තයෙන්. මොකද මාන්නයක් ඇති වෙනවා. දැන් සමහර වෙලාවට ඒ දුතාංගයේ නියමයේ තමයි වීමක් කරන්නේ නැතුව ආරක්ෂා කර ගැනීමක් කරන්න පහසු වේද අපි හඳුරන්නේ. ඒක පහසු සනස ඇත්තරම දැන් මේකනේ දැන් අපි දායක පාර්ශවයෙන් උනත් දැන් අපි මේ දුතාංගය ගැන සම්බන්ධව කතා කරනකොට මේකේ අවස්ථා තුනක් තියෙනවා දුතාංගය. කුෂ්ඨ මධ්‍යම ඕමක කියලා. එහෙම. එතකොට දැන් අද කාලේ හැටියට මේ උත්කෘෂ්ඨ වශයෙන්ම මිත්‍යාංගේ පුරන්න බැරි වෙන්නත් පුළුවන්. එහෙම. නමුත් එහෙම කියලා මධ්‍යම ඕමක වශයෙන් පුරන්න තියෙන අවස්ථාව මග හරින්නත් හොඳ නැහැ. මොකද උත්කෘෂ්ඨ වශයෙන්ම මේක පුරන්න බෑ කියලා කියේ සාමනන්සේ අහපු ප්‍රශ්නත් එක්ක සමහරලාට මේ ධර්මයේ සඳහන් වන්නේ මේ චීවරේ පාංශක උඩ චීවරේ පරිභෝග කරන භික්ෂුව උත්කෘෂ්ඨ වශයෙන්ම පාවිච්චි කරා කියලා කියන්නේ මිනිහා කොටපු සිව් රෙද්දා. එහෙමයි. පැත්තෙන් සිවුරක් කරගත්ත දෙයක්. නමුත් අද කාලේ ගත්තොත් එහෙම මෙන්න උතන සිවුරු මේ මේ රෙදි කෑලිය හම්බෙන අඩුයි. මම දන්නවා මේ පහුගිය කාලේ අපේ ඒ ආරණ්‍ය කියන සාමණේරට මක් කිව්වා. උන්වහන්සේ දන්න බොහොම ශ්‍රද්ධාවන්ත දායකයෙක්. ඒ දායක මහත්මයාගේ තාත්තා නැති වෙලා මේ මිනිහ ඔතලා රෙද්ද මේ ඒ කෑල්ල පාරේ ඒ සාමණේරසේ වැඩ ඉන්න තැනට ඒ ආරණ්‍ය අසර දාලා තිබ්බා තියෙනවා. ඉතින් උන්වහන්සේ ඒක අරගෙන සිවුරක් කරගෙන තියෙනවා. ඉතින් ඉතින් කොහොම හරි ඒ දායකනික මේ අපි හන්නේ ඔතල සිරු ඒ මල සිරුර ජරා වෙන්න දීලා දෙද කෑල්ල කිලිටි වුණාට පස්සේ එහෙම නැත්නම් නිකන් කාර්යයක් ඉදලා ඒක ඔතල ගෙනල්ලා ආපහු බාර දුන්නා. ඔව් දැන් ඇත්තටම ඒක වෙලා තියෙන දැන් ගෙදරට ගෙනාවට පස්සේ දේහේ ඔතල තියෙනවා රෙදි රෙද්දෙන්. එහෙමයි. නැවත වල දාන්න යනකොට නැවත ඒ රෙදි කෑල්ල අරගෙන එහෙමයි. ඒ තී විදිහට කරලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඒ විදිහට උත්කෘෂ්ඨ වශයෙන් කරන්න බැරි වුණත් දැන් අනෙත් වශයෙන් අනෙත් විදිහට අපිට කරන්න පුළුවන්. ওই සත්තු කාලා දාලා තියෙන රෙදි තියෙනවා, හරක් කාලා දාපු රෙදි තියෙනවා, පාරේ යනකොට අ, දාලා තියෙන රෙදි තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් දැන් ওই ආරණ්‍ය වල මම දන්නවා ඔය පින්ඩ පාතිකව ජීවත් වෙන ස්වාමීන් ඉන්න තැන්වලට බොහොම අ, හොඳ ශ්‍රද්ධාවන්ත දායකයෝ ගිහිල්ලා සිවුරු හදලා ඒ තැන් තැන් වල සමහර පොඩ්ඩක් පළුදු වෙච්ච සිවුරු නැත්තම් හොඳ සිවුරු දාලා ඒ කැලේ දාලා එනවා. ඒකට උන්වහන්සේලා ඒවා පාංශකෝල වශයෙන් පාවිච්චි කරනවා. ඒතර දායකයාට අර මොනිච්චාවට අනේ මම මේ පූජා කරනවා. බොහෝ දෙනෙකුට කියනවා අනේ මම මේක අතටම පූජා කරන්න ඕනේ. ඉතින් අතර මේ පාංශකූල චීවරය හොඳට මතක තියාගන්න ඕනේ. මේ තමයි ඒක අතට පූජා කරන්න නම් හොඳ නැහැ. එහෙනම් පූජා කරොත් ඒක උන්වහන්සේ පාංශකූලයක් හිට පාවිච්චි බෑ. ඉතින් අර දායකයා කර්මයේ කර්මඵලයේ විශ්වාස කරන අනේ මගේ මේ චීවරය නිසා මේ ස්වාමීන් වහන්සේගේ අල්පේච්ඡතා, සන්තුෂ්ඨතා, සුබරතාදී ගුණ වැඩෙනවා. ඉතින් ඒ නිසා මං උන්වහන්සේගේ සම්මුඛයේ උන්වහන්සේගේ අත් දෙකටම පූජා නොකළාට කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් හරි එතනක් ලොකු දෙයක් තියෙන සඳායක පාර්ශ්වයෙන් එහෙම පුද්ගලිකත්වයෙන් තොර පුද්ගලිකත්වයෙන් තොර කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් ಗುಣපිළිවෙත් කරන ස්වාමීන් වහන්සේ නමක් මේ ජීවරයේ සකස් කරගෙන පාංශකූල සිවුරක් ඇටියට පාවිච්චි කරන සේක්වා කියලා තින්නේ. එහෙම දාලා එන්න පුළුවන් ඒක ලොකු දෙයක්. අපි හන්ද තවත් ගොඩක් සාකච්ඡා කරන්න කරුණු කාරණාවන් තියෙන බොහොම මේ රසවත් මාතෘකා ඇතටම බොහොම දැනගත යුතු අපේ සදහවත් දායකයෝ දැනගත යුතු ගොඩාක් කාරණා මේ දුතංග ආරක්ෂාවත් එක්ක තිබෙනවා. ඉතින් මේ ස්වාමින් වහන්සේලා මෙච්චර කැපවීමෙන් මේ දුතංග ආරක්ෂා කිරීම තුළ අර කියන අපි හාඳුරු කියපු විදිහ අපිච්චතා සංලෞකිතා සුභරතාදී සන්තුටිතාදී ගුණ දිනු වෙනවා වගේම තවත් ලැබෙන ආනිසංශ විදිහට ගත්තොත් මොන වගේ ආනිසංශයද මේවා ආරක්ෂාවේ තියෙන අපි හාඳුරු. ඔව්. කතම සාමනාර දහාංග සමාදන් වීම තුළින් පළවෙනිම ලැබෙන ආරක්ෂාව වගේ නැත්නම් ලොකු ප්‍රතිඥාවක් ඉෂ්ට කිරීමක් වෙනවා. එහෙමයි. ප්‍රතිඥාව කියලා කියන සාමනාර එදා උපසම්පදා මාලකයේදී පාංශකෝල සීවරන් නිසායි පබ්බද්දා කියලා තමයි ප්‍රතිඥාවක් වෙනවා. ඒකකොට දැන් බලන්න දැන් මේ පාංශකෝල සීවර නිසා මේ පැවිද්ද කෙනේ ප්‍රතිඥාව සම්පූර්ණ කළා පුජ්‍යලයක් බවට පත් වෙනවා. ඊළඟට ඇත්තට සැබෑම ඉතාම සුපේසන් පැවිද්දෙක් බවට පත් වෙන එක. කියන්නේ අර ශික්ෂාපදත් සමාදන් වෙලා ඒ සීලෙත් ආරක්ෂා කරන ගමන් මේ අල්පේච්ඡතාදී ගුණ වැඩෙන්න මේ දුතාංග සමාදන් වෙන නියම මහානකමක් නියම වික්ෂුවක් බවට පත් වෙනවා. ඊළඟට සමහර වෙලාවට වැරදි අදහසක් යන්න පුළුවන් දැන් එහෙම දුතාංග රකින්න වික්ෂුන් විතරද නියම විදිහට පැවිද්ද ආරක්ෂා කරන්නේ දුතාංග ධාරී නොවන වික්ෂුන් වහන්සේලා ගේ පැහැද්ද පිළිබඳව ගැටලුවක් එන්න පුළුවන්. නෑ. එහෙම දැන් ප්‍රශ්නදී අපි උනත් අපි හඳුරන්නේ පාවිච්චි කරන දිවිහිමියෙන් වෑයම් කරන ගමනේ අතිරේක ලාභ වශයෙන් අවශේෂ සිවුරු පරිහරණය කිරීමේ අවස්ථාව බුදුහාම ලබා දීලා තියෙනවා. පැහැදිලිවම සම්මනත එහෙමනම් බුදුරජාණන් වහන්සේට මේ බාලයට සිල් ලක්වන්න අවශ්‍ය නැහැනේ. එහෙම. එහෙනම් තථාගතයන් වහන්සේ අර දේවදත්ත පාර්ශ්වයේ වගේ දේවදත්ත ඉල්ලවානේ සෑම වික්ෂුවක්ම පාංශකූලික වෙන්න ඕනේ කියලා. අනිවාර්ය කර අනිවාර්ය කරා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. කැමති කෙනෙකුට පාංශකූල වෙන්න පුළුවන්. කැමති කෙනෙකුට ගාමාන්තරම් ගිහි පින්නතුන්ලා පෝදා කරන සිවුරු පාවිච්චි කරන්නත් පුළුවන්. අනිත් එක ගිහි පාර්ශ්වයේ හිතන්න ඕන දැන් අපේ අය ඔන්න ඔය වගේ තැන් මතු කරන එක හොඳයි. අපේ අය අල්ලගන්න අන්න ඒ වගේ තැන්. එහෙමයි. මොකද සාමනාත මේ පැවිද්දක් කියන එක දැන් අපි මේ ශාසනය පරිහානියට ගිහිල්ලා අන්තිමට අර මේ කාසාවකන්තක දක්වාම දායකයා ප්‍රසාද ජනක හිතින් යමක් පූජා කරනවා නම් ඒ සංඝයාට පූජා කිරීමේ ආනිසංස ලැබෙනවා. ඒ දායකයා දැනගන්න ඕනේ අඩුපාඩු ඒවා මේවා හොයන්න යන ගිහියාට කවදාවත් කුසල් කරගන්න බෑ. මම මේ කිව්වේ සම්මාත දැනීම. උපසම්පදා සීලයක් ආරක්ෂා කරන ගාමාන්තර සේනාසනයක වැඩ ඉන්න මහා සේවයක් සිද්ධ කරන ඒ ස්වාමීන් වහන්සේලාට අපි ඇත්තටම මම නම් දකින උන්වහන්සේලාට විශේෂයෙන්ම අපි ගරු කරන්න ඕනේ. මොකද උන්වහන්සේලා මේ බෞද්ධ ජනතාවට මේ හැම දෙයක්ම දාන පාංශකූල මේ හැම දෙයක්ම සපුරන් සම්පූර්ණ කරන්නේ නැත්නම් අර වනගත වෙලා භවනා කරන භික්ෂුවකට ඒක කරගන්නත් අවස්ථාවක් නැති. මේ ජනතාවට ධර්ම මාර්ගයේ යන්නට අවශ්‍ය මාවත කියලා දෙනවා. මාවත කියලා දෙනවා. ඒ උන්වහන්සේ බොහොම සීලයක පිළිලා මේක අමතර අවස්ථාවක්. එහෙමයි. එහෙම එහෙම නැතුව මේ බෙදාවෙන් කරන්න කියන අවස්ථාවක් නෙවෙයි. නමුත් මේකේ ආනිසංශ ප්‍රවිද්ධාට තා ඉක්මනින් නිවන් අවබෝධ කරගන්න කෙලෙස් කම්පා කරන්න ඒකේ උපකාරයක් වෙනවා. ඒ ආනිසංශයට. එහෙමයි. ඊළඟට සාමනාද බොහොම අර රකින්න දෙයක් නැහැ. දැන් මෙහෙම තුතාංග දැන් පාංශකුල චිවර පාවිච්චි කරන විතුවට අමුතුවෙන් ආරක්ෂා කරන්න දෙයක් නැහැ නේද? අපේ සම්නාත මේක කලින් සාකච්ඡාවේදී කිව්වා මේ <laughs> යතුරු නිතරම ඉන්නේ කියලා. දැන් අතරම ඒ වගේ පාංශකූලික විතුවකට එහෙම ආරක්ෂා කරනවා මගේ අතනත් චූරු තියෙන අතන අහවල් දෙ තියෙන ලොකු සැහැල්ලුවක් දෙනවා. ලොකු සැහැල්ලුවක් හරියට පියාපත් බර විතරයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේව ජීවමානව වැඩ හිටියා නම් සතුටු කරන භික්ෂුවක් බවට පත් වෙනවා. පැහැදිලිවම සානක අපේ බුදුරජාණන් වහන්සේ ඒ වගේ ගුණවලට තමයි උන්වහන්සේ ඇත්තටම සතුටු කරන්න පුළුවන්. ඊළඟට විශේෂම දෙයක් තමයි පච්චමික් දැන් අපේ ඉදිරි අනාගතයේ ඇති වෙන විතුන් වහන්සේලාට කරපු ආදර්ශයක් වෙනවා. ආනේ දැන් අහවල් ස්වාමීන් වහන්සේ දැන් අපි අපේ වැඩි හිටියන් අතර ගැන කතා කරනවා. උන්වහන්සේ දුසාංගධාරී අපේ දැන් ඉහළම පෙළේ දැන් සරියුත් මුගලන් කාශ්‍යප ස්වාමීන් වහන්සේ ගත්තාම කාශ්‍යප මහරහතන් වහන්සේ අපි අදටත් අනුස්මරණය කරන උන්වහන්සේ මේ දුතාංග 13ම ආරක්ෂා කර කරපු විශ්වාසයක්. එතකොට ඒ අනාගතයේ පහළ වෙන වික්ෂුන් වහන්සේලාට කරන ආදර්ශයක් ආදර්ශයක් බවට පත් වෙනවා. ඉතින් මේ වගේ කියා නිම කරන්න බැරි තරම් ආනිසංස රාශියක් මේ පාංශික වල සිවුරු දැරීමේ එහෙම විපාක වශයෙන් තියෙනවා. එහෙම ඉදිරි අවස්ථාවලදී අපිට තවදුරටත් පාංශික වල සිවුරු දැරීමේ ආනිසංස ගැන සහ අනිත් අනිත් දූතාංග ආරක්ෂා කිරීමෙන් ලැබෙන ආනිසංස පිළිබඳව සාකච්ඡා කරන්න අවකාශ ලැබෙනවා. දැන් නියමිත කාල වේලාව අවසන් නිසා අපිට සාකච්ඡාව මේ නිමාවටපත් කරන්නට සිද්ධ වෙනවා. ඉතින් අදත් අපි බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා සිද්ධ කරන අපේ අතිපූජනීය කල්යාණ මිත්‍රයන් වහන්සේ මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට උන්වහන්සේ සතු වටිනා ධර්මඥානෙ ඔබ අපහා බෙදා හදා ගැනීම සඳහා නිර්ලෝභීව මෙම ධම් සභා මණ්ඩපයේට වැඩම කිරීම සම්බන්ධයෙන් කායික මානසික සුවපත් භාවයේ උදා වේවා ලැබුවා වූ අලුත් අවුරුද්ද හැම අතින්ම භාග්‍ය සම්පන්න වාසනාවන්ත පුණ්‍යවන්ත අලුත් අවුරුද්දක් වේවා ඉදිරි වසර කිසිම කරදරයක් බාධාාවක් නැතුව ගත කරන්න හැම දිනාටම වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මානුපස්සන ධර්ම සාකච්ඡාව අදට මෙතකින් સમાප්ත කරනවා පින්වත් ඔබ හැම දිනාටම තුනුරුවන් සතු අනන්ත ගුණ බල මහිමෙන් සියලු ශාන්තියම වේවායි ඊටසිතින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම පෙරවන් සත්නායි ධම්මානුපස්සන එන්නේ ධර්මය රකින්න අවබෝධ කරගන්න.